එරිදා සංග්‍රහය එරිදා සංග්‍රහය ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන එරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර පෙරදිග අය කලා 64කට බෙදුවා සූසැට කලා කියලා කිව්වේ ලෝකය එකම කලාගාරයක් ලෙස දුටුවා ඒ අනුව කලා ශිල්ප වලින් වෙලනු ලබන මේ විශ්වය ප්‍රධාන වශයෙන් ශාඛා පහකට බෙදා දැක්වුවා. කලා, ශිල්ප, ධර්ම, ශාස්ත්‍ර, විද්‍යා හැටියට. මේ සුන්දර චමත්කාරජනක විශ්වය සබාධාම පරිසරය විනාශ කරගන්නට හොඳ නැහැ. මේ ගැන අපි කොපමණ කතා කරලා තියෙනවද මොනතරම් ලිපි ලේඛන අපට කියවන්න ලැබිලා තියෙනවද විද්‍යාඥයෝ කලාකරු මේ ගැන කතා කරනවා වනාන්තරගතව සිටින භික්ෂූන් වහන්සේලාත් ග්‍රාමවාසීව නගරවාසීව විවිධ අයට උපකාර කරගෙන ලෝකාර්ථචර්යාවේ යෙදෙන දුෂ්කර ගමනක් භික්ෂුන් වහන්සේලා ගමන් කරන ජගත් වික්‍රමසිංහ සංගීතවේදියා තමන්ගේ තනුවෙන් සංගීත අලංකාරයෙන් නිර්මාණය කරගත් ගීතයක් අප අසා තිබෙනවා එදිදා සංග්‍රහයටත් අපි එය උපයෝගී කොටගෙන තිබෙනවා එහිදී කෙරෙන්නේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා ගෙහියන්ට තමයි ආශිර්වාද කරන්නේ. මේ ගිහියෙක් භික්ෂුන් වහන්සේලා උදෙසා ආශිර්වාදය දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ලැබේවායි පතමින් කරන සෙත් කවියක් වැනි ගායනයක්. සිරිතෙන් ලෝ වැඩ සලසන සංසුන් පියවින් බුදු මඟ එළඹෙන ගුණ පූජිත මහා සංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා දැරියුත් මුගලන් පරපුර රැක එන බෝසත් ගුණ නෙන සිහියට නංවන සැරියුත් මුගලන් පරපුර රැක එන බෝසත් ගුණ නෙන සිහියට නංවන ධර්ම දූතවර ජන අභිවන්දිත සීලවන්ත මහා සංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා දෙවලා සදහම් ලොවට බෙදාලන සම්බුදු සසුනේ පිළිවෙත සුරකින්න දෙවලා සදහම් ලොවට බෙදාලන සම්බුදු සසුනේ පිළිවෙත සුරකින්න ධර්ම වීරවර චිර සම්භාවිත ඥානවන්ත මහා සංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා පින්බර සිරිතෙන් ලෝ වැඩ සලසන සන්සුන් පියොවින් බුදු මඟ එළඹෙන ගුණ පූජිත මහ සංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා ආශිර්වාද වැඩේවා දලදා පිට ලැබේවා ආශිර්වාද වැඩේවා දලදා පිට ලැබේවා නමනු මැනවි මා සිරස ඔබේ පාදුර්වේලි පිරි පොළොතලේ දෙවියනි එසියලු අහංකාරකම් ගිල්වනු මැනමා කඳුළු ජලේ තමනට ගරු බුහුමන් ලැබ ගන්නට තමනටමයි අවමාන කරගන්නේ වටයෙන් වටයට තමාම වටකොට මම මිය යන්නේමි මොහොතින් මොහොතේ දෙවියනි එසියලු අහංකාරකම් ගිල්වනු මැනමා කඳුළු ජලේ මා කරනා කියනා දේ හැම තැන නොකරමි දෙවියනි පුහුഘോഷා ඔබේ පැතුම් පමණක් මා දිවියේ සපුරා දෙන ලෙස අයදිමි මා මාහට දෙනු මැන උතුම් ශාන්තිය එය මා දිවියේ පරම කාන්තිය නැගී සිටී ඔබ සෙවන සදයි මට හද කමලෙහි පෙතිමත්තේ දෙවියනි එසියුලු අහංකාරකම් ගිල්වනු මැනමා කඳුළු ජලේ වංග වර්ෂ 1313 ව්‍යවහාර වර්ෂයෙන් 1906 වංග භාෂාවෙන් රවීන්ද්‍රනාත් tagore මහා කිවිඳුන් ගීතාංජලි කාව්‍ය රචනා කළා. එහි පිටු අංක 14 කවිය තමයි වංග භාෂාවෙන් පරිවර්තනය කළේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විනේත්‍රු කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අංශයේ ප්‍රධානියා බාරව සිටින මේ බොහොම දක්ෂ ලේඛකයා ආචාර්යවරයා මහාචාර්යවරයාගේ මාචාර උපුල්නන්ජිත් හේවා විතාන ගමගේ පරිවර්තනය කළ කවියක් තමයි ගීතාංජලියෙන් උපුටා ගත්තේ. ගීතාංජලි මහා කාව්‍ය ආශ්‍රයෙන් ගීත දෙක තුනක් සිංහලයට නැගිලා තිබෙනවා. ආචාර්ය අමරදේවයන් තව පිරිසක් සමග මහාගම සේකරයන්ගේ රචනාවකට ගායනා කළ අපට මතකයි පටුවදහස් නම් ගීතය. ඒ වගේම අඳුරු කුටිය මේ ගීතය නිර්මාණය කළේ සංගීතය යොදමින් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ආචාර්ය ප්‍රේමදාස අලවත්තගේගේ නිර්මාණයක් ටීම් ජයරත්න ඇතුළු පිරිසයි ඒ ගීතය ගායනා කළේ. ආ නීතිකා යදින යාතිකා දෙවියන් හත නැතේ දෙවියන් හත නැතේ උලව කොට නැතන ආරතන නැතන නියම් මහුවේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්න ඉන්නේ දෙවියෝ වැඩ ඉන්නේ බලන් කඩතුරා හැරදැසේ බලන් කඩතුරා හැරදැසේ ඇති සලුන් සිරසින් හැරදා දූවිලි මඩ වැකි පිළිගත පළඳා දෙවියන් රුව දක්නට හැක්කේ අඳුරු කුටිය තුල දුරගුලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැතේ ඒ දෙවියන් හට නැතේ උලව කොටන ගඩතුරා ඇර ගැසේ කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී ගත නැගිටා දිය සුවඳින් සැරසී දෙවියන් හා එක්විය හැදුකේ අඳුරු කුටිය තුල දුරගුලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැතේ ඒ දෙවියන් හට නැතේ උලව කුටෙන තැන ආරතනෙන තැන මිනියම් මව්වේ මාවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ වැඩ ඉන්නා බලන් කඩතුරා හැර වැසේ බලන් කඩතුරා ඇර දැසේ බලන් කඩතුරා ඇර දැසේ බලන් කඩතුරා ඇර දැසේ සංගීතයෙන් අපට බොහෝ දුක් දුම්නස් පාළුව තනිකම කාන්සිය දුක නැති කරගන්න පුළුවන්. ඉතින් ඉන්දියාව දෙසට හැරුණොත් ඉන්දියානුවන් ಭಾರತೀයයන් භජන් ගීත ගායලා දෙවියන්ට මේ ගැන කියනවා. දෙවියෝ ඒ දිස බැලුවා හෝ නැතා හෝ ජනී ජනයාගේ දුක තුනීවන බවක් ඒ ජනයාගේ මෝහන දිහා බැලුවම ක්‍රියාකාරකම් දිහා බැලුවම අපට පේනවා අපි උදා කරගනිමු අවස්ථාවක් ಭಾರತೀಯ භජන් ගීතයක් රස විඳින්නට මේ වෙලාවේ ශ්‍රීනාද්ද සිල්වා මා පුංචි කාලේ සිට දන්න ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ වාග් විද්‍යාව. ප්‍රංශ භාෂාවත් සාහිත්‍යයත් ඔහුගේ එක විෂයක්. ඒ ඉගෙන ගන්න කාලේ ඔහු ප්‍රංශ භාෂාවෙන් සිංහලයට නැගූ කවියක් අහම්බෙන් මට හමු වුණා. ඒ කවිය සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ පාතරාසය යනුවෙන්. meal of morning තමයි ඉංග්‍රීසි වාක්‍යය නැත්තම් තේමාව මාතෘකා පාඨය වන්නේ. දේ ජුනේඩ්යු මැටන් කියන කවිය. ප්‍රංශ ජාතික ජාකෝස් ප්‍රවේ කවියාගේ නිර්මාණයක්. අපි රසවිඳින්න උත්සාහ කරමු ඒ කවිය. පාතරාසය. රෑ පහන් විය. කූපි කිරිහා සීවිගෙන බඳුනට දමා කුඩා හැන්දෙන් දිය කරයි නැතිව මාහා කතා කිසිවක් කෝපි කිරිපාණය කළේ දැල්වූ දුම් වැටියෙන් නැගුදුම් වලලු අහසට පා කෙරේ නැතිව මාහා කතා කිසිවක් නොම බලා මා දෙස හිසේ පැලැඳි හිස් වැසුමහා වැහි කබා දැනටමත් වැසි ඇති නිසා ඔහු පිටත් වී ගියේ වැස්සෙම නැතිව මාහා කිසි කතා බහ නොබලමින් මා දෙස මෙසේ මවත අත්තල වෙත ගියේ සෙද දැන් ඉතින් මහා වැහි වසී මුනිවත රැකීම කතා නොකර සිටීම ඇල්මෙන් බැල්මෙන් හැඟීම් පළ කිරීම මිනිසයාගේ ස්වභාවයක් මේ ගැන සිංහල සින්දු ගණනාවක් තිබෙනවා. බොහෝ ගීත ප්‍රේමය හා සම්බන්ධයි. මට මතක් වුණේ මේ අවස්ථාවේදී මහාචාර්ය සුනිල් ආර්යරත්න රචනා කළ විශාරද නන්දාමාලනී ගැයූ මේ ගීතයයි. Thank you. vale. වතුරේ පැද යන්න බැරි බලනවා මොහොතක් කොහොම හරි කතා පටිගත කිරීමේ තාක්ෂණය ඔස්සේ පටිගත කර අදත් ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දරය. සංස්කරණය දමයන්ති කොළඹගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ඉෂාරා ගීතදේවී බැත්තගේ අයං වස්සාන කාලෝ වස්සාන සමයේ විශේෂ ධර්මදේශනා මාලාව වසර 92ක් පුරා අඛණ්ඩව ධර්ම සංදිවේදනයේ යෙදෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වර්තමානයේ බොහෝ දෙනා භාවනා කරන්නට ඕන, ಗುಣධම් වඩන්නට ඕන කියලා හිතුවට ඒ හුඟක් දෙනාට ඒ කාර්ය નિවරදිව කරගන්නට තියෙන ප්‍රධාන